මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ඕකාස අහම්බන්තේ තිසරණේන සද්දින් ආජීවස්තමක සීලං ධම්මං යාචාමි අනුග්ගාහං කତ୍වා සීලං දේතමේ බන්ති ත්‍ත්‍යම්පි ආම්බන්තේ තිකරණේන සද්දින් ආජීවත්තමක සීලං ධම්මං යාචාමි අනුග්ගාහං කତ୍වා සීලං දේතමේ බන්තේ සතියම්පි ආම්බන්තේ තිකරණේන සද්දින් ආජීවත්තමක සීලං ධම්මං යාචාමි අනුග්ගාහං කତ୍වා සීලං දේතමේ බන්තේ යමහං වදාමි සංවදේති නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तत्यम्पि बुद्धं शरणं गच्छामि තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 දුරේ සන්තෝපකාසින්ති හිමවන්තෝව පම්බතෝ අසන්තෙත්ථ නදිසන්ති රත්ති කින්තා යථා සරති සදහවත් පින්නතුනි අද මේ පොසොන් පොහොය දවසේ අප හැම දිනාම සිහියට නගා ගත යුත්තේ මිහිඳු මහරහතන් වහන්සේගේ අනුග්‍රහයෙන් අපේ මේ දිවයිනට බුද්ධ ශාසන දායාදය ලැබුණු අය ඓතිහාසික සිද්ධියයි. ධර්මාශෝක මහරජතුමා අනිකුත් රටවල් වලට ධර්ම දූත පිරිස් යවු නමුත් අනිත් රටවල් වලටත් යවුව නමුත් අපේ මේ දිවයිනට විශේෂයෙන්ම තමන්ගේ පුත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ වූයේ අප කෙරෙහි ඇති අපේ රටට ඇති විශේෂ ලිංගතුකමක් නිසායි. ඒ වගේම මේ රටේ තමයි සම්බුද්ධ ශාසනය හරි ආකාර මුල් බැහැගත්තේ. ඒ මේ හේතු රාශියක් නිසා ඒ වගේම බුදු පියාණන් වහන්සේලා දිවට වැඩම කළ නිසා නොයෙකුත් හේතුන් නිසා අපි මේ රටේ උත්පත්තිය ලැබීම පවා මහා භාග්‍ය සම්පන්න ලාභයක් හැටියට සැලකනවා. තුනුරුවන් ලෝකේ පහළ වුණත් තුනුරුවන්ගේ ආශිර්වාදය හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒක ආවට ගියාට ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට අවශ්‍ය වෙනවා යම්කිසි පුණ්‍ය ශක්තියක් හේතු සම්පත්තියක් උපනිශ්‍රය සම්පත්තියක් මෙන්න මේ කියාපු පුණ්‍ය ශක්තිය ධර්මයේ බොහෝ විට හැඳින්වෙන්නේ සත්පුරුෂ ගුණය කියන නාමයෙන් මෙන්න මේ සත්පුරුෂ ගුණය තුල තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ඥානපතේට ඥාණයට ගොදුරු වෙලා උන්වහන්සේගේ අවධානය යොමු කර ගැනීමේ ආකර්ෂණ ශක්තියක්. ඒ බව හෙළි වෙන ගාථා ධර්මයකුත් ඒ වගේම හොඳට ඒක පැහැදිලි වෙන නිදාන කතාවකුත් තමයි අද අපි මේ ධර්ම දේශනාවට ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. සවැත් නුවර අනේපිඬු සිටානනොත් උග්ග නගරයේ උග්ග සිටානනොත් අතර කුඩා අවදියේ ඉඳලාම ලොකු මිත්‍රකමක් පැවතුණා යාළුකමක් පැවතුණා මොකද දෙන්නම එකම ගුරුකුලයක එකම ආචාර්යවරුගේ යටතේ ශිල්ප හැදෑරුවා අන්න ඒ බඳු ඒ අවස්ථාවේදී ඒ තරුණ වයසේදීම ඒ දෙදෙනා කතිකාවක් කරගත්තා කතිකාවක් කරගත්තා අපි නිසි වයසට පැමිණිලා විවාහ પ્રાપ્ત වෙලා දූ දරුවන් ලැබුවාම අප දෙදෙනාගෙන් කෙනෙකුගේ පුත්‍රයෙකුට විවාහයක් කර දිය යුතු අවස්ථාව එළඹියාම අනිකාගේ දියණියක් සිටිනවා නම් ඇය විවාහ කර දිය යුතු බව ඔය විදිහට සම්මතයක් වගේ කරගත්තා ඉතින් කල්යාමේදී මේ දෙන්නම ඒ නගරවල සිටු තනතුරටපත් වුණා එක් දවසක් දා උග්ගසිටානන් සවැත් නුවරට 500ක් ගැල් වලින් වෙනදාම සඳහා පැමිණිලා තමන්ගේ පරණ යහළුවා වන අනේ පිඬුසිටානන්ගේ සිටුමැදුරේ නවාතැන් ගත්තා. අනේ පිඬුසිටානොත් තමන්ගේ දෙවෙනි දියණිය වන චූල සුභද්‍රාවට පැවරුවා ආගන්තුක සත්කාර ඒ කටයුතු සියල්ලම. චූල සුභද්‍රාවත් ඒ සෝවාන් උපාසිකාවක් ඊටාම විනීත ඒ තැනැත්තිය බොහොම සැලකිල්ලෙන් ආචාරශීලීව ඒ උගසිටානන්ට කළ යුතු සියලුම වතාවත් සියතින්ම ආහාර පාන පිළියෙල කරමින් ඒ විදිහට හොඳින් සැලකුවා. මේ විදිහට මේක මේ ආචාර සම්පත්තිය දැකලා උගසිටානන්ට බොහොම ප්‍රසාදයක් ඇති වෙලා එක් අවස්ථාවක අනේ පිඬුසිටානන් එක්ක අල්ලාප සල්ලාප කරන අවස්ථාවේ මතක් කළ දුන්නා. අපි අර මතකද නේද අපි අර තරුණ කාලේ මෙහෙම සතිකාවක් කරගත්තා. කියලා තමන්ගේ පුත්‍රයාට මේ චූල සුභද්‍රාව පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කළා. කොයිතරම් යහළුවෙක් වුණත් අනේ පිඬුසිටානන්ට ඒකට එකපාරටම කැමැත්ත දෙන්න බැරි වුණේ උග්ගසිටානන් උග්‍ර මිත්‍යා දෘෂ්ටිකයෙක් නිසා. කොයි හැටි වෙතත් අනේ පිඬුසිටානන් බුදු පියාණන් වහන්සේට මේ කාරණේ දැක්ුවා අපිට හිතා ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ ආර්ය ශ්‍රාවිකාව කියන්නේ බුදු පියාණන් වහන්සේගේ දියණියක්. කොයි හැටියෝ බුදු පියාණන් වහන්සේගෙන් අනුමැතියක් ලැබුණා. උන්වහන්සේට පෙනෙන්නේ නැති මේක තුල යම්කිසි ධර්මතාවක් ඒක නිසා මිත්‍යා දෘෂ්ටික කුලයකට වුණත් ඒ විවාහ කර දෙන්න ඒකට විරෝධයක් දැක්වේ නැහැ බුදු පියාණන් වහන්සේ ඒ අනුව අනේ පිඬුසිටාන්නොත් ඉදිරිය පැමිණිලා තමන්ගේ භාර්යාවත් කැමති කරවාගෙන නිසි දවසක් තබලා අර මහා සත්කාර සම්මාන ඇතිව තමන්ගේ දියණිය අර උග්ගසිටාණන්ගේ පුත්‍රයාට පාවා දෙන විදිහට ඒ විවාහ කටයුතු ඒ පිළිබඳ කටයුතු කළා ඒ ගැනත් සඳහන් වෙනවා අතීතයේ උසස් කුල වලින් විවාහ પ્રાપ્ત වෙන අය පිළිබඳව එමව්පියෝ විශේෂයෙන් සලකලා විවාහ වෙන දියණියකගේ ඉදිරියේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ නන්ද මාමලාගේ තැනට ගියාම ඒවා විසඳන්න සැලකිය යුතු කුලවත් 8 දෙනෙක් ඒ ප්‍රදේශයේ පදිංචි කරනවා. ඒ විදිහටම අර විසාකාවගේ ප්‍රවෘත්තිය සඳහන් වෙන වගේ මෙතනත් කියවෙනවා අනේ පිඬු සිටානන් කුලවතුන් 8 දෙනෙක් ඒක පිටත් කර හැරියා කියලා. ඉතින් ඒ ගිය තැන ඒ උග්ග සිටානන් මිත්‍යා දෘෂ්ටිකයක් නිසා මංගල සම්මත දිනවල දැන් මේ කාලේ ඔය සංඝයා වහන්සේලා වඩම්මවලා දාන දෙන්න වගේ උගසිටානන්ගේ ශ්‍රමණයන් හැටියට සැලකුවේ අචේලකයින් අචේලක කියලා අපට තේරෙන වචනෙන් කියනවනම් නිර්වස්ත්‍ර නිගණ්ඨයින්. එතකොට ඒ නිගණ්ඨයින්ගේ ශ්‍රාවකෙක් හැටියටයි උග්‍රසිටානන් හිටියේ. ඉතින් ගෙදරට මේ නිගණ්ඨයින් ගෙන්නවලා දානයක් දෙන අවස්ථාවේදී තමන්ගේ ලේලියට ආරාධනා කළා ඇවිල්ලා අපේ ශ්‍රමණයන් වහන්සේලාට වඳින්නේ කියලා. මේ තැනැත්තිය එතෙන්ට ආපු හැටිය මේ නිගණ්ඨයින් නිර්වස්ත්‍ර ගලින් දැකලා මේ ලැජ්ජා නැති අය කියලා ලැජ්ජාවෙන්ම මේ තැනැත්තිය එහෙම ආපසු ගියා. නැවත නැවතත් එන්න කියලා පණිවිඩය ඇරියත් ආවේ නැහැ. මේ සිටානන්ට ඒ ගැන කෝපයක් ඇති වුණා. කෝපයක් ඇති වෙලා මේ තැනැත්තිය ගෙදරින් පන්නන තරමට ආවහම ඔන්න ඊළඟට අර කියාපු අර කුලවතුන් අට දෙනාට මේ කාරණය මේ නඩුව ඉදිරිපත් කළා. ඒ අය චූල සුබද්‍රාවගේ දෝෂයක් නොවේ කියන විදිහට ඒ කාරණය පැහැදිලි කළා. එයින් ඒ සිටානන් සැනසුණු නමුත් ඒ තමන්ගේ භාර්යාවට කිව්වා මේ මේ ලේලි මේ අපේ ශ්‍රමණයන් වහන්සේලාට ලැජ්ජා නැති අය කියලා නිග්‍රහ කරනවා කියලා. ඉතින් එතකොට මේ නැන්දනිය මේ චූර සුබද්‍රාවගෙන් ඇසුවා මේ තරම් මේ වර්ණනා කරන අය ශ්‍රමණයන් කොයි විදියයිද කියලා. අන්නේ අවස්ථාවේ චූර සුබද්‍රාව ගාථා බෙලකින් බුදු පියාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් වහන්සේලාගේ ඒ ආකල්ප සම්පත්තිය මුදලස්සනට ප්‍රකාශ කළා. සන්තිంద్‍රියා සන්තමානසා සන්තං තේ සංගතං ඨිතං ඔක්ඛිත චක්ඛු මිත භාණී තාදිසා සමනාමම මාගේ ශ්‍රමණයන් වහන්සේලා මෙන්න මේ විදියයි ශාන්ත ඉන්ද්‍රියන් නැතිව සන්තිంద్‍රියා සන්තමානසා ශාන්ත වූ මනසක් ඇතිව ඒ වගේම ඔක්ඛිත චක්ඛු යට හෙළුණෙත් ඇතිව ඊයව පවත්වන සන්තං තේ සංගතං ඨිතං ඔවුන්ගේ ගිය තැන සිටි තැන ඔවුන්ගේ ගමන් බිමන් ආදී ඉරියව් ඊ타ත්ම ශාන්තයි ඒ වගේම ඒ අයගේ කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්ම මේ හැම එකක්ම පිරිසිදුය. ඒ වගේම ලාභ, අලාභ, අයස, යසස, නිന്ദා, ප්‍රශංසා ආදී යෂ්ටලෝක ධර්මය හමුවේ ඉෂ්ට ධර්ම වලින් ඉදිමෙන්නේ නැතිව අනිෂ්ට ධර්ම හමුවේ ඒ කියන්නේ ලාභයෙන් ඉදිමෙන්නේ නැතුව අලාභයේදී එයින් හිත දුර්වල කරගන්නේ නැතුව ඒ වගේ ඒ ඉෂ්ට ධර්ම හමුවේ උඩඟු වෙන්නේත් නැතුව අනිෂ්ට ධර්ම හමුවේ දොම්නස් වෙන්නේත් නැතුව වාසය කරන පිරිසක් කියලා බුදු පියාණන් වහන්සේගේත් ඒ රහතන් වහන්සේලාගේත් ಗುಣ සම්භාරය ප්‍රකාශ කළා. එයින් පැහැදුනා ඊළඟට ඒ නැන්දනිය ඇහුවා අපටත් පුළුවන් ද ඒ ශ්‍රමණයන් වහන්සේලා දක්වන්න කියලා. එතකොට මේ සුභද්‍රාව කියනවා මට පුළුවන් කියලා. මොකද කළේ ඒ සවැත් නුවරින් ඊටාත්ම ඈත ප්‍රදේශයකයි මේ දැන් වාසය කරන්නේ. නමුත් මේ තැනැත්තියේ ශ්‍රද්ධාවේ ශක්තිය උඩ අදිෂ්ඨාන බලය උඩ කළේ මොකක්ද? ඒ සිටු මැදුරේ මතු මහල් තලයට නැගලා සුවඳ මල් ආදිය පූජා කරලා ජේතවනාරාමයේ දිහාට හැරිලා බුදු පියාණන් වහන්සේට ආරාධනා කළ භාග්‍යතුන් වහන්සේ හෙට දවස සංඝයා වහන්සේලා සමග මේ දාණයට වැඩම කරන්න කියලා. මෙහිම ආරාධනා කරලා සමන් මල් අටමිටක් අහසට වීසි කළා. එතකොට ඊළඟට කියවෙනවා ඒ සමන් මල් අටමිට අහසින්ම ගිහිල්ලා යොදුන් ගණන් ඈත ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ ජේතවනාරාමයේ ධර්ම දේශනා කර කර ඉන්න තැන ඉහළින් මල් වීණක් වගේ පෙනී සිටියා කියලා. බුදු පියාණන් වහන්සේ සලකුණෙන් මේක තේරුම් ගත්තා. ඒ වෙලාවෙම අනේ පිඬුසිතානන් ධර්ම සාකච්ඡාවක් අවසන් වෙලා බුදු පියාණන් වහන්සේටත් සංඝයා වහන්සේලාටත් පසුදින දාණයට ආරාධනා කළා. එතකොට බුදු පියාණන් වහන්සේ වදාලා සිතානෙනි අපට කලින් ආරාධනාවක් ලැබිලා තියෙනවා කියලා. එතකොට කවුරුත් එනවා නම් මම දැක්කේ නැහැ භාග්‍යතුන් වහන්සේ කවුද ඒ ආරාධනා කළේ කියලා. ඔබගේම දියණිය චූලසුභාද්‍රාවේ කිව්වා. ඇය මේ තරම් යොදුන් ගණන් ඈතින් ඉඳි කොහොමද ආරාධනා කළයි කිව්වහම ඒ ප්‍රශ්නෙට තමයි බුදු පියාණන් වහන්සේ අන්න අර ගාථාවෙන් පිළිතුරු දුන්නේ দূරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝව පබ්බතෝ අසන්තෙත්ත නදිස්සන්ති රත්ති කිත්තා යථා සරා හිතානෙනි ඒ එතන අදහස මොකද්ද ඒ සත්පුරුෂයන් ඈත හිටියත් පෙනී යනවා බුදු ඇසට පෙනී යනවා කියන দূරේ සන්තෝ සන්තෝ කියලා කියන්නේ සත්පුරුෂයන් ඈත හිටියත් හිමාලය පර්වතය වගේ ප්‍රකට වෙනවා හොඳ ලස්සන උපමා බුදු පියාණන් වහන්සේ එතන දෙන්නේ. කොයිතරම් ඈත හිටියත් සත්පුරුෂයන් බුදු ඇසට පෙනී යනම හරියට හිමාලය පර්වතය වගේ. හිමාලය පර්වතය කොයිතරම් ඈත තිබුණත් ඒ ළඟට නොගියත් ඈතදීම පේනෝ හරියට ළඟ වගේ. ඒකයි. ඊළඟට අනිත් උපමාව දෙනවා. අසන්තෙත්ථනදි සම්ති රත්ති කිත්තා යථාසර. අසත්පුරුෂයෝ එහෙම එහෙම පෙනී යන්නේ නැහැ, ප්‍රකාශ වෙන්නේ නැහැ, ප්‍රකට වෙන්නේ නැහැ. ළඟ හිටියත් හරියට ඒකට දෙන උපමාව මොකක්ද? මහා ඝනාන්ධකාර රාත්‍රියක ඊතලයක් විද්ධාම ඊතලයේ මූණ ළඟින් කන ළඟින් සමහර විට යන්න පුළුවන්. නමුත් පේන්නේ නැහැ අන්ධකාරය නිසා. අන්න ඒ වගේ රැයෙහි විදින ලද ඊතලයක් වගේ. ඒ අසත්පුරුෂයින් පෙනී යන්නේ ප්‍රකට වෙන්නේ නැත. කියලා ඒ ගාථාව අදාරලා එතකොට ඒ අනුවත් බොහෝ දෙනා එයින් සිත පහදවාගෙන භාවනාමය තත්ත්ව ලබාගත්තු බව සඳහන් වෙනවා. ඊළඟට ඒ ආරාධනාව අනුව බුදු පියාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග උග්ග නගරයට හසින් වැඩම කළා. මේ අවස්ථාවේදී සුබද්‍රාව චූල සුබද්‍රාව නිසියාකාරයෙන් මේ බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන වශයෙන් මේ සියලු කටයුතු කරන ඒ වගේම සත් දිනක්ම මහදන් පවත් වූ බව සඳහන් වෙනවා. එහෙම බුදු පියාණන් වහන්සේ තේ දේශනා කළ ධර්මය අහලා විශාල පිරිසක් ඒ උග්ග නගරයේ දහස් ගණන් බුද්ධ ශ්‍රාවක තත්වයට පත් වුණාය. ඒ වගේම ඒ නිසාම බුදු පියාණන් වහන්සේ උග්ග නගරයෙන් ආපසු වැඩම කරනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ නගරයේ නැවැත්තුවා මේ චූල සුබද්දාවගේ අනුග්‍රහය ඇතිව එහෙම නැත්නම් ඒ දායකත්වය ඇතිව මේ නගරෙම වාසය කරන්න කියලා. ඉතින් ওই විදිහටයි මේ කතා පුවත මේක කෙටියෙන් අපි සලකා ගත්තොත් හරියට උග්ග කියන නගරයට බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලයේදීම බුද්ධ ශාසනය පැතුරුණු පොඩි සිද්ධියක් වගේ මේක. ඉතින් මේක තුල තිබෙන ධර්මතා වශයෙන් අපට වැදගත් වෙන යම් යම් කාරණා ගැන අපි දැන් සිත යොමු කළ යුත්තේ කතා ප්‍රවෘත්තිය නම් කෙටියෙන් සැලකුවොත් ඔච්චරයි. දැන් විශේෂයෙන්ම කල්පනා කර බැලිය යුතුයි අපි අර චූල සුබද්‍රාවගේ පුණ්‍ය ශක්තිය නිසා අර විදිය දෙයක් සිද්ධ වුණේ. මේ සාමාන්‍ය ඍති ප්‍රාතිහාර්ය කියන එක ඔය සමාධිමත් සිතකින් අභිඥා වශයෙන් කරන දේවල්. නමුත් දැඩි ශ්‍රද්ධාවක් ඇති අවස්ථාවේදී ඒ ශ්‍රද්ධාවෙම ප්‍රාතිහාර්ය ශක්තියක් තියෙන බව සඳහන් වෙනවා. එක පැත්තකින්. ඒ වගේම තවත් පැත්තක් තියෙනවා පුණ්‍ය ඍධිය කියලාත් කියනවා. පින් වලින්මත් ඍධියක් තිබෙනවා. දැන් මෙතන මේ සත්පුරුෂ කියන වචනේ අපි විශේෂයෙන් සැලකිය යුතුව තිබෙනවා. සත්පුරුෂයා කියලා කියන්නේ දැන් මේ සමාජයේ නම් ඒක බොහොම සීමිත අර්ථයක් තිබෙන්නේ. අසත්පුරුෂය නොවන අය සත්පුරුෂයෝ කියලා අපි හිතන්නේ. නමුත් ධර්මයේ ඊට වඩා ගැඹුරු අර්ථයක් දක්වනවා. සත්පුරුෂයා කියලා කියන්නේ මහා පින් පිරිච්ච අතීතයේ කරන ලද පින් ඇති කුසල් ඇති ඒ වගේම බුදුරජාණන් වහන්සේලා ඉදිරියේ යම් යම් ප්‍රාර්ථනා කරගත් ප්‍රාර්ථනා කරලා බුදු පියාණන් වහන්සේ නියත විවරණය වශයෙන් මේ මේ මේ අවස්ථාවලදී මේ මේ තත්ත්වවලටපත් වෙනවා කියලා ඒ විදිහ නියත විවරණ ලබන්න තරම් වාසනාවන්ත මහා පුණ්‍යවන්ත අයට සත්පුරුෂයෝ කියලා කියන්නේ. එතකොට අසත්පුරුෂයෝ කියලා කියන්නේ ඒකේ අනිත් පැත්තයි ඒ විදිහේ පුණ්‍ය ශක්තියක් නැති උපනිශ්‍රය සම්පත්තිය කියලා කියන්නේ උපනිශ්‍රය සම්පත්තිය කියලා කියන්නේ තර නිවනට හේතු වෙන අතීත පුණ්‍ය ශක්තියමයි. ඒ විදිය දෙයක් නැති අය තමයි අසත්පුරුෂයෝ කියලා කියන්නේ. දැන් මේ පින්වත් හැමදෙනාම සාමාන්‍යයෙන් මලක් පහනක් පූජා කළා පවා අවසාන කරන්නේ කොහොමද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මේ හැමෝම කියන ගාථාවක්. මේකේ මහා වටිනා අර්ථසාරයක් තිබෙනවා. මොකද මෙතනින් මේ බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද? අර සත්පුරුෂ සමාගමේ සමාජිකත්වය බලාපොරොත්තු වෙන්නේ. ඉමිනා පුඤ්ඤ කම්මේන මේ කරන ලද පින්කම නිසා පින්කම හේතු කොටගෙන මා මේ බාල සමාගමෝ මට මෝඩයින්ගේ බාලයින්ගේ සමාගමයක් නොවේවා. බාලයින්ගේ සමාගමේ සමාජිකත්වයක් මට නොලැබේවා. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඒ වෙනුවට සත්පුරුෂයන්ගේ සමාගම මට යාව නිබ්බාන වශයෙන් ලැබේවා. දැන් මේ පින්නතුන් බොහෝ දෙනා ඔය නොයෙකුත් සමාගම් වල යාව ජීව සමාජිකයෝ. මෙතන කියන්නේ එහෙම නෙවෙයි. යාව ජීව නෙවෙයි. යාව නිබ්බාන සමාජිකත්වයයි ප්‍රාර්ථනා කරන්නේ. ඒක ඊටාම ගැඹුරු දෙයක්. නිවන් දක්නාතාක් මට මේ මෝඩ අඥාන අසත්පුරුෂ පුද්ගලයින්ගේ සමාගමේ නොවේවා. ඥානවන්ත පින්පිරිච්ච පින්මහිමේ නේ උතුම් බුද්ධ ආදී ආර්ය මහෞත්මයන්ගේ සමාගමේ මට වේවා කියලා ඒ විදිහේ විශාල ප්‍රාර්ථනාවක් කරන්නේ. ඒක තුලින්ම තමයි ඒක නිසාම තමයි මේ පින්නතුන් දන්නවා දැන් ඔය දුර්ලභ කාරණා ගැන කියනකොටත් සත්පුරුෂ සංසේවෝ කියලා කියනවා. සත්පුරුෂ ආශ්‍රය. ඒ කියන්නේ බුද්ධ ආදී මහෞත්මයන්ගේ ආශ්‍රය අත්‍යවශ්‍යයි නිවන් දැකීමට. ඒ වගේම සෝතාපට්ටි අංග කියලා කියන සෝවාන් වීමට උපකාර වන අංග හතර දක්වන තැන සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති කියලා හතරක් දක්වනවා. සත්පුරුෂයන්ගේ ඇසුර ඒ සත්පුරුෂයන් පිහිට කරගෙන තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. සත්පුරුෂ සංසේවෝ ඊළඟට ඒක නිසා සද්ධම්ම ශ්‍රවණං ධර්මය ඇසීම. ධර්මය ඇහුවට පස්සේ තමයි යෝනිසෝ මනසිකාර කියලා නුවණින් මෙනෙහි කිරීම කරන්නේ. නුවණින් මෙනෙහි කරලා ධම්මානුධම්ම පටිපatti ධර්මයට අනුව පිළිපදිනවා. එතකොට ධර්මයට අනුව පිළිපදින්න ඊ타මාත්ම මූලික වශයෙන් උපකාර වෙන දෙයක් තමයි සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂයන් වහන්සේලා කියලා කියන්නේ අර ධර්මය Taman දැන කියාගත්ත පමණක් නෙවෙයි ඒවා ක්‍රියාත්මක කරලා ප්‍රතිපත්තියෙන් ළඟලා ප්‍රත්‍යක්ෂ කරගත්තු අය. ඒ අයට පුළුවන් අනිත් අයට උදව් කරන්න අවස්ථාවද. ඒක නිසා තමයි ඒ සත්පුරුෂයන් වහන්සේලා ඒ තරම්ම වැදගත් වන්නේ මේ ශාසනික කටයුතු වලදී. ඉතින් මේ හැම දිනෙකම අර විදිහේ ගාථාවකින් බලාපොරොත්තු වෙන්නේ ප්‍රාර්ථනා කරන්නේ අන්න ඒ සත්පුරුෂ සමාගමයි. ඉතින් සත්පුරුෂයෙක් වෙන්නේ කොහොමද කියන එක අපි ඊළඟට හිතලා බලමු. ඒකට මතක තියාගන්න ඕනේ බැලුවහම වචන යුගල දෙකයි. ඒක කවුරුත් දන්නවා. කුසල් දැන් කුසල් අකුසල් කියලා වචන දෙකක් තිබෙනවා. පින්පව් කියලා දෙකක් තිබෙනවා. එයින් අකුසලය පහසුයි කුසලය අපහසුයි. අකුසලයෙන් ඉවත් වීම අපහසුයි. ඒ කියන්නේ අකුසලය පහසුයි කුසලය අපහසුයි. ඒ කියන්නේ අකුසලයෙන් ඉවත් වෙලා ඕන කුසල් මගට යෙදෙන්නේ. දැන් නිදසුනක් වශයෙන් කියනවා නම් කුසල් අකුසල් විග්‍රහ කරන තැන දක්වන්නේ පාණාතිපාතය අකුසලයක්. පාණාතිපාතයෙන් වෙන්වීම පාණාතිපාතා වේරමණී කුසලං. ඒ කියන සතුන් මැරීම එහෙම නැත්නම් වරපණ නැසීමෙන් වෙන්වීම කුසලයක්. එතකොට මෙතන මේ කුසල අකුසල කියන වචනයත් අපි කල්පනා කරන්න ඕන. මේ කුසල අකුසල කියන වචන තමයි ඒ පළමුවෙනි යුගලය. අනිත් වචන යුගලය අපි දැම්මම කිව්වොත් පින්පව්. මේක කාටත් කනට හුරු නිතර අපි භාවිතා කරන වචන දෙක. මේ තුල තිබෙන අර සත්පුරුෂයෙක් වීමේ රහස. එතකොට අපිට තියෙන්නේ අර අකුසල් වලින් අපි හැකියාම අවස්ථාවකම අකුසල් වලින් ඉවත් වෙලා කුසල් මාර්ගයට නැඹුරු වීමයි කුසල් කිරීමයි. මේ වචනේ අර්ථ වශයෙන් බැලුවොත් කුසලය කියලා කියන්නේ දක්ෂකම. නමුත් ලෝක සම්මත දක්ෂකම නම් නොයෙකුත් විදිහේ කපටි විදිහේ දේවල් වලට තමයි ලෝකයා දක්ෂ කියලා කියන්නේ. එහෙම නැත්නම් යාන්ත්‍රික වැඩ පිළිබඳව ඒවයි යම්කිසි ලෞකික මට්ටමක දක්ෂතාවක් තිබෙනවා. මේ ශාසනික ගුණධර්ම පිළිබඳව කතා කරනකොට දක්ෂකම මොකක්ද? මේ භයානක සංසාරයේ අති භයානක සංසාරයේ ඒ දුගතියට හේතු වෙන අපාය මාර්ගයට හේතු වෙන ඒ අකුසල් වලින් ඒවයින් ඒ යම් යම් ක්‍රියා සිතින් කයින් වචනයෙන් කරන ක්‍රියාවලින් ඉවත් වෙලා හරි මාර්ගයේ ගමන් කිරීම තමයි අකුසලයෙන් ඉවත් වෙලා කුසල් මගට යොමු වෙනවා කියලා කියන්නේ. එක පැත්තකින් එහෙම කියන්නත් පුළුවන්. තවත් විදිහකට තේරුම් කරලා කියනවා නම් මේ සංසාරය කාන්තාරයක් නම් මේ සංසාර කාන්තාරයේ අතරමං නොවීමට උපකාර වෙන දෙයක් තමයි කුසලය. ඒ වගේම නිර්වාණය කියලා කියන ക്ഷേම භූමියට ලංවීමට උපකාර වෙන දෙයක්. තවත් විදියකින් කියනවා නම් අර සමන්ගේ සිත කිලිටි කරන ඒ දේවල් එහෙම නැත්නම් සිත කය වචනේ හරියාකාර හසුරුවා ගැනීම. ඒවා නපුරට නැඹුරු වීමමයි සාංශාරික පුරුද්ද. සංසාරයේ වැඩි කාලයක්ම අපි ඒ මිත්‍යා දෘෂ්ටිකයින් එහෙම නැත්නම් තමනුත් මිත්‍යා දෘෂ්ටිකයින් වෙලා මිත්‍යා දෘෂ්ටික අසත්පුරුෂයින්ගේ ආශ්‍රය ලබාගෙන වැරදි අවබෝධය පිට නොදැනුවත්කමින් අඥානකමින් ඒ වගේම අඥානකම අනුව ගිය තණ්හාව නිසා නානාවිද අකුසල පුරුදු අපි හිතේ වෙලා ඇති කරගෙන තිබෙනවා. ඒ පුරුදු වලින් ඉවත් වීමට යම්කිසි ශක්තියක් අවශ්‍යයි. දැන් මේ පින්වතුන්ත් මේ අවස්ථාවේ මේ මට්ටමින් ආජීවශ්ටංග ශීලයේ ඉඳලා ඉහළ නොයෙකුත් ශීල සමාදන් වුණේ අන්න ඒකටයි. ඒ පහසුවෙන් කරන්න පුළුවන් පරපණ නැසීම, හොරකම, කාමිත්‍යාචාරය, බොරු කීම ආදී දේවල් වලින් අමාරුවෙන් හරි බැලකී සිටීමේ අදිෂ්ඨානයක් ගැනීමයි ඒක නුවණට දමලා මේක තමයි කළ යුත්තේ කියලා ඒක අනුව හැසිරීමයි මේ ශීලය කියලා කියන්නේ හීලෑකම. ඉතින් අන්න ඒ විදිහට අර ශීලයෙන් පටන් ගන්න ටික ඊළඟට නිවන් දක්වාම යනවා. ඉතින් කුසල කියලා කියන්නේ අර විදිහට බැලුවොත් මේ අවසාන වශයෙන් බලනම නම් මේ මුළු මහත් සංසාර කාන්තාරයෙන් ඈතර එහෙම සංසාර දුකින් ඈතර වෙලා නිවන් ලබා ගැනීමට උපකාර වන දක්ෂකමයි. ඒකට උපකාර වන දක්ෂකමයි. ඒ දක්ෂකම මොකද අපට වග කියන්න සිද්ධ වෙන්නේ අපි සිතින්, කයින්, වචනයෙන් කරන දේවල් වලටයි. ඒවා පිළිබඳව අපි දක්ෂ වුණේ නැත්නම්, අදක්ෂ වුණොත්, අදක්ෂ වුණොත් අපට අපාය ආදී භයානක තැන්වල උත්පත්ති ලැබන්න වෙනවා. දීර්ඝ කාලයක් සංසාරයේ ගත කරන්නට සිද්ධ වෙනවා. එතකොට ඉක්මනින් මේ සසර දුක් කෙලවර කරන්නම් අන්න අර කියාපු කුසල් පක්ෂයට අපේ හිත යොදන්න ඕන. ඊළඟට මේකට ඊටාම කිට්ටු වචනයක්ම තමයි මේ පින්පව් කියන එක. බොහෝ දුරට ඒක සමාන්තරව වගේ යන වචන ටිකක්. ඉතින් පින් කියලා කියන්නේ තන්න අර අර කුසල අර දක්ෂකම තුලින් අප ඇති කරගන්න අප ලබා ගන්න යම්කිසි එකක් එක්තරා ශක්තියක්. ඒ ශක්තියේ විපාක වශයෙන් තමයි පුණ්‍ය විපාක අපි කවුරුත් දන්නවා සැප විපාක. ඒකේ අනිත් පැත්ත තමයි පව් කියලා කියන්නේ. ඉතින් ඒක අපි පහසුයි එකකටට වඩා තුරුයි පින් පව් කියන එක. ඉතින් පින් වශයෙන් දක්වලා තිබෙන ඒවත් මේ පින්වතුන් කොතින්කුත් අහලා තිබෙනවා දස පින් කිරියවත් කියලා කියන්නේ. දානය, සීලය, භාවනාව, ඒ වගේම පින් දීම, පින් අනුමෝදන් වීම, ඒ වගේම වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්මය ඇසීම ඊළඟට තමන්ගේ දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය වුණාට බොහෝ විට අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒක දෘෂ්ටිය ඍජු කර ගැනීම. ඒ කියන්නේ සෝවාන් ආදී ආර්ය තත්වයටපත් වෙන තාක් කෙනෙකුගේ දෘෂ්ටිය පොතපතින් අර ධර්මයෙන් අහලා ලබා ගන්න එක පිරිසුදු නෑ. ඒක ඇදයි. ඒක පිරිසුදු කරගන්නත් උත්සාහ කරන්න ඕනේ. ඒ හැම එකකින්ම ඒ කරන වාරයක් පාසා අපේ චිත්තවල කුසල සිත් එහෙම නැත්නම් පින් අපි ඒකෙන් සිද්ධ කරගන්නවා. ඉතින් මෙන්න මේව තුලින් අපි කුසලයෙන් සම්පූර්ණ වෙනවා පින් වලින් සම්පූර්ණ වෙනවා. ඒ ප්‍රමාණයට තමයි අන්න අර අපි කලින් සඳහන් කළ සත්පුරුෂ ගුණය අප තුල වැඩෙන්නේ. මේ සත්පුරුෂ ගුණය. ඉතින් ඒ වගේම දැන් මේ කාලය ගැන හිතලා බලනවා නම් විශේෂයෙන්ම මේ පින් පව් පිළිබඳ ඒ වැදගත්කම අතීතයේ අපේ සිංහලෙන්ගේ තිබුණු ඒ වටිනාකම් වෙනුවට ඒ සාර ධර්ම ඒ වටිනාකම් වෙනුවට වෙන දේවල් ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ඇත්ත වශයෙන් කල්පනා කරලා බලනවා නම් මේ පින කියන එක හරියට නොගෙවෙන රන් කාසියක් වගේ. දැන් මේ කාලේ තිබෙන කාසි, කාසි පණන් ආදී ඔය කොයිකුත් ඔය මිල මුදල් රන් රිදී ආදී පවා. ඒවා ඒ මිල ඒ ඒ කාලීනව ඇතිවන ආර්ථික උද්ධමනය නිසා කියලා කියන ඔය නොයෙකුත් හේතුන් නිසා ඒවායේ මිල අඩු වෙනවා. ඒවායේ මිල ගෙවි යනවා. දැන් සමහර විට නොයිකුත් දේවල් බොහොම ගණන් කියලා කිව්වත් මේ සමහර විට මුදල් ඊටාම ලාභයි. මොකද ඒවයි වටිනාකම ගෙවිලා. ඉතින් ওই විදිහට ලෝකයේ ආර්ථික විප්ලවයන් නිසා පරිවර්තනයන් නිසා මේ අපි භාවිතා කරන මිල මුදල් වල ඒකාසි වල ඒවායේ වටිනාකම වෙනස් වෙනවා. නමුත් මේ පින් කියන එක ඒ පින් කියන එකේ වටිනාකම පුණ්‍යයේ ඒකේ වටිනාකම නැති වෙන්නේ නැහැ. ඒක සනාතන වටිනාකමක් ඇති දෙයක්. ඒක නිසා තමයි අපි රැස් කරගන්න පින් ටික අර කොතිකුත්වයේ මේ පින්නතුන් ධර්මදේශනා ආදී අහලා ඇති අසාධාරණ මඤ්ඤේසං අචෝරහරණෝ නිධි කෛරාත ධීරෝ පුඤ්ඤානි යෝ නිධි අනුගාමිකෝ කියලා ඒ පින් පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ අනික් අයට සාධාරණ නැති කියලා කියන්නේ අනික් අයට අයිත් කරගන්න බැරි හොරුන්ට රජවරුන්ට ගින්නට ඒ ජල ගැලුම් වලට විනාශ වෙලා යන්නේ නැති අහිමි වෙන්නේ නැති විදිහේ ධනයක් හැටියට දක්වනවා අසාධාරණ මඤ්ඤේසං චෝරහරණෝ නිදි හොරුන්ට ගන්න බැරි ඒ වගේම ඒවා අනුගාමික නිධානයක් තමා පසුපස යන නිධානයක් වගේ ඔන්න ওই විදිහට මේ පින්වල වටිනාකම ඉතින් මේවා ගැන කල්පනා කරන්න ඕන විශේෂයෙන්ම Taman සත්පුරුෂයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා තුනුරුවන්ට ලංව මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන මෙන්න මේ Tamanගේ ජීවිතයේ හැම අවස්ථාවකම මේ කුසල් අකුසල් පිළිබඳව මේක කුසලයක්ද අකුසලයක්ද ඒකට ඉංගිය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා සියලුම අකුසල් පැන නගින්නේ අපේ සිත්වල තිබෙන ලෝභයයි, ద్వේෂයයි, මෝහයයි කියන කාරණා තුنين කියලා. හැම දිනෙක මේ වඳුනනවා ලෝභය, ద్వේෂය, මෝහය කියලා කියන ඇලීම, ගැටීම, මුලාවීම මේ වයින් පැන නගින සිතින් කයින් වචනෙන් කරන හැම දෙයක්ම අකුසල්. මේකට විරුද්ධ දේ ඒ කියන්නේ ලෝභයෙන් ඉවත් වීමට යම් උත්සාහයක් අපි දරනවා නම් ද්වේෂයෙන් ඉවත් වීමට යම් උත්සාහයක් දරනවා නම් මෝහයෙන් ඉවත් වීමට යම් උත්සාහයක් දරනවා නම් ඒ හැම එකක්ම කුසල්. කෙටියෙන් සැලකුවාම හිමයි. තවත් පැත්තකින් දක්වනවා ඒ වායේ ප්‍රතිඵල අනුව කල්පනා කළා තමන්ගේත් අනුන්ගේත් පරිහානියට හේතු වෙන විදිහේ වැඩපිළිවෙළවල් සතුන් මැරීම හොරකම් කිරීම ආදී හැම දෙයක්ම තමන්ටත් අනුන්ටත් හිංසාකාරී තමන්ට හිංසාකාරී වෙන්නේ ඒවා ගැන හිත කිලිටි වෙනවා ඒ වගේම පසුතැවිලි ආදී ඇති වෙනවා අපාය ආදී භයානක තැන්වලට යන්න සිද්ධ වෙනවා කෙනෙක් මැරුවට පස්සේ එයාට ඒකෙන් පීඩා වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහෙනේ ඉතින් ඒ විදිහට ඒ පැත්තටත් විග්‍රහ කරලා කියනවා. කොයි ආකාරයෙන් නමුත් Taman අවබෝධයක් ඇති කරගෙන ඒවා ගොනු කළා ඉදිරිපත් කළ බුදු පියාණන් වහන්සේ තිබෙනවා මේ ශීල ශික්ෂාපද තුලින්. පහ හැටියට අට හැටියට 10 හැටියට අරවා ගොනු කළා ඒ මට්ටමින් ඔන්න ඕක මේක අරගෙන පාවිච්චි කරලා බලන්න මේක අරගෙන පාවිච්චි කරලා බලන්න කියලා බුදු පියාණන් වහන්සේ දෙනවා පංචශීලයේ අරගෙන පාවිච්චි කරලා ටික ගලක් පුරුදු වුණාම හිතෙනවා මට තව ටිකක් ශක්තිය තියෙනවා ඊළඟට ආජීවශ්ටුංග ශීලය එහෙම නැත්නම් පොහොය අට සිලුත් රකින්න ඕන ඊනාට දසසිලුත් රකින්න ඕන ඔහොමම කියලා සමහර විට ජීවිත පරිවර්තනයක් වෙලා පැවිදි ජීවිතයටත් බහින්න පුළුවන්. ඔන්න ඔය විදිහට බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ කුසල් අකුසල් උඩමයි මේ හැම එකක්ම තිබෙන්නේ. මේ සංසාරය භයානක තැනක් මේකෙන් ඈතර වීමයි නියම දක්ෂකම. ඒ ඈතර වීමට උපකාර වෙන්නේ යමක්ද ඒ හැම දෙයක්ම කුසල්. ඉතින් ওই විදිහට කුසල් අකුසල් පිළිබඳව ඒවා ඒවා තුලින්ම තමයි සත්පුරුෂයෙක් නිර්මාණය වන්නේ. අනිත් පැත්තට ඊළඟට අපි කල්පනා කරලා බලමු මේ කථාන්තරයේ තිබෙන තවත් සිද්ධිය ආශ්‍රයෙන් මෙතන කියවෙනවා අර චූල සුභද්‍රාව අර තමන්ගේ මාමණ්ඩි වන්දනීය වුන් තුල ශ්‍රද්ධාව ඇතිකලේ මේ සංගුණ ගැන විස්තර කිරීමෙන් ශ්‍රමණ ගුණ ඒකත් වැදගත් දෙයක්. දැන් අපි ශාසනයක් ගැන හිතලා බලනවා ශාසනයක් දීර්ඝ කාලයක් පවතින උපකාර වෙනවා ආකල්ප සම්පත්තිය කියලා දෙයක්. ශ්‍රමණයන් වහන්සේලා, භික්ෂූන් වහන්සේලා ගිහි ආකල්පය ඇතුව සිටිය යුතු නැති බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. දස ධම්ම සූත්‍රය කියන සූත්‍රය ප්‍රකාශ කරලා තිබෙනවා. පැවිද්දකු විසින් නිරන්තරයෙන් සිටිය යුතු දෙයක් තමයි අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝ. මා විසින් ගිහියාගේ ආකල්පයට වඩා වෙනස් ආකල්පයක් ඇතිව සිටිය යුතුයි. මේ ආකල්පය කියලා කියන්නේ පින්වතුනි මේ ඉරියව් පැවැත්වීම ආදිය තුලින් ඇති වෙන එක්තරා ඒ ආකල්ප සම්පත්තිය කියලා කියන්නේ ඉරියව් පැවැත්වීම ආදිය පිළිබඳ කාරණයයි. ඉතින් මේකෙදි අර නිගණ්ඨයින් ගැන කිව්වේ. දැන් නිගණ්ඨය නිගණ්ඨයින් පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන හිටියේ අර සිටුවරු. උගසිටානන් හිම. නිගණ්ඨයින්ගේ චර්යාව ඔවුන්ගේ ආකල්පය නම් තාමත්ම පහත්. දැන් ඔය අචේල කියලා කියන නිර්වස්ත්‍රය නිගණ්ඨයින් ඇතම් කෙනෙක් හිටියා සුනක වෘතය රකින්න අය. බල්ලෙකු වගේ සමහර විට බුදු පියාණන් වහන්සේ දකින්න ඇවිල්ලා ඔය සේනිය කියලා කියන කුකුර කියන වෘතය ගත්තු සේනිය කියලා කෙනෙක් ඒ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ ළඟ හොඳට අල්ලාප සල්ලාප කරලා ඉඳගත්තේ හරියට බල්ලෙක් ඇවිල්ලා අර වටේට කරක ඇවිල්ලා වකටු වල ඉඳ ගන්නවා වගේ. ඒවා කරේ මොකද ඒවයින් පුළුවන් ය දෙවියෙක් වෙන්න එහෙම නැත්නම් උසස් තත්ත්වයක් නිවන් දකින්න පුළුවන් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. බල්ලෙක් වගේ බල්ලෙකුගේ ආකල්පය ඇති කරගත්තොත් අන්තිමට බලු තත්වයක්මයි ඊළඟ ආත්ම භාවය ලැබෙන්නේ කිසිසේත් අර නිවනට උපකාර වෙන්නේ අන්නේ විදිය නොයෙකුත් විදිය ගවයින් හැටියට බල්ලන් හැටියට හැසිරුණු අය හිටියා. ඉතින් අඥානකම නිසා අර මිත්‍යා දෘෂ්ටිකයින් වෙන එකක් තබා රජවරුන් පවා බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ වෙනකොට මහා ලොකු සිටුවරු රජවරු පවා සමහර විට ඔය අචේලක නිගණ්ඨයින්ට ඒගොල්ලන්ට උපස්ථාන කරමින් හිටියේ. ඒගොල්ලෝ ශ්‍රමණයන් හැටියට සැලකුවේ. ඉතින් මෙතෙන්දී ඒක ඒ වැරදි අදහස බිඳින්න අන්න චූල සුබද්‍රා උපකාර කරගත්තේ බුදුගුණ බුදුගුණ සහ ශ්‍රාවක ගුණ උන්වහන්සේලාගේ ඉරියව් පැවැත්ම පවා ඊ타මත්ම ප්‍රසාද ජනකයි කියලා උන් ශාන්තයි ශාන්ති ඉන්ද්‍රිය ශාන්ත මනස කියලා ඒ විදිහට දීර්ඝ ධාතා පෙළක් ප්‍රකාශ කළා ඊළඟට ඒ වගේ මේක ඔප්පු කරන්න වගේ බුදු පියාණන් වහන්සේත් 500ක් රහතන් වහන්සේලා එක්ක වැඩම කරාට පස්සේ තමයි උග්ග නගරය සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් පිරුණු නගරයක් බවට පත් වුණේ. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ ඒ අතින් බලනවා නම් ශාසනීය වශයෙන් කල්පනා කරලා බැලුවොත් අන්න අර යාකල්ප සම්පත්තිය ගැන කියාපු එකත් ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ආකල්ප සම්පත්තිය කියන එකත් ඉබේ ඇති වෙන දෙයක් නෙවෙයි. මේක මේ ಗುಣධර්ම පිරීමෙන් විශේෂයෙන්ම සතිපට්ඨාන භාවනාව ආදී ඒ භාවනා කටයුතු කිරීම තුළින් කෙනෙකුට ඇති කරගත යුත්තක් මේ ඉරියව් පැවැත්වීම ආදී මොකද මේක ශාසනයට ඒක උපකාර වෙන්නේ ඒක බුදු පියාණන් වහන්සේම දක්වලා තිබෙනවා සමහර අවස්ථාවල් වල සංඝයා වහන්සේලාගේ යම් යම් අඩුපාඩුකම් කියන වෙලාවට තමයි ඔය විනය නීති කියන જાතිය පැනෙව්වේ ඒකට හේතු වශයෙන් දෙකක් දක්වන සමහර අවස්ථාවලට අපසන්නානං ආපසාදාය පසන්නානං ආභීයෝ භාවාය කියලා විනය නීති සමහර විට බුදු පියාණන් වහන්සේ පනවා වදාළලා සමහර භික්ෂුන් වහන්සේලාගේ එහෙම වැරදි හැසිරීම් දැකලා මේ මේ හැසිරීම නොපහන් වූවන්ගේ පැහැදීමට හේතු වෙන්නේ නැත කියලා. ඊළඟට ඒ වගේම එහෙම නැත්නම් පැහැදුණු අයගේ පැහැදීම නැති වෙන්නත් මේකට ඉඩ තිබෙනවා කියලා ඒ විදිහට ඒක ගැනත් බුදු පියාණන් වහන්සේ කල්පනා කරව බව පේන විනය නීති පැමිණීමේදී. අයින් ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ ශාසනයක පැවැත්ම කියලා කියන්නේ ශාසනයක දියුණුව කියලා කියන්නේ අප අප තුල මේ චිත්තසංතානයේ ඇති වෙන දියුණුවත් ඒ අනුව අපේ කායික වාචික ක්‍රියාවලිය ඇති වෙන වෙනසක්. මේක තුලින් තමයි මේ ශාසනික පණිවුඩය යන්නේ. ඉතින් අර ශ්‍රමණීන් ගැන කල්පනා කරලා බලනකොට ඒ විදිහට බුදු පියාණන් වහන්සේගේ කාලේ ඊ타මත්ම ආදර්ශවත් බුදු පියාණන් වහන්සේ වගේම අනිකුත් ඒ උතුම් සංඝයා වහන්සේලා උන්වහන්සේලා දැකීමම උන්වහන්සේලාගේ ඇසුරම ප්‍රමාණවත් වුණා බොහෝ දිනාට ශ්‍රද්ධාව ඇති කරගන්න. මේ විදිහට ඥානවන්ත අයගේ ඒකන් ප්‍රසාදය කියලා කියන්නේ අර සාමාන්‍ය මෝඩ පුද්ගලයන් පැහැදීම නෙවෙයි. දැන් ඒකත් බුදු පියාණන් වහන්සේම දක්වලා තිබෙනවා ගරහාව සෙය්‍යෝ විඤ්ඤූහි යංචේ බාලප්පසංසන මෝඩයින්ගේ ප්‍රශංසාවට වඩා හොඳයි නුවණැත්තන්ගේ ගර්හාව ඒක නිසා ලෝකයේ ඔය අඥාන මෝඩ පුද්ගලයින් බොහොම පැහැදෙන ජනප්‍රිය හැටියට සැලකන දේවල් නෙවෙයි මේ ශාසනික වටිනාකම් වෙනයි ඒක නිසා ශාසනික වටිනාකම් කියන්නේ අර සීල සමාධි ප්‍රඥා වලට ඒ කියන ගුණ ධර්ම පුරන්න ගැළපෙන ආකාරයට හැසිරීම තියෙන්න ඕනේ අන්න ඒක නිසා ඒ ආකල්ප සම්පත්තිය පිළිබඳව මේ කතාවේ දක්වන කාරණයක් ඊටාත්ම වැදගත් දෙයක්. ඒ අනුව අපි දැන් මේ බුද්ධ ශාසනයේ මේ මේ අවස්ථාවේ ගැන කල්පනා කරලා බලනවා නම් අර කියාපු සමාජයේ බරපතල අඩුපාඩුවක් තමයි සාර ධර්ම බොහෝ දෙනා මේ කාලේ යොදන වචනයක් සාර ධර්ම කියලා. සාර ධර්ම කියලා කියන්නේ ජීවිතයේ හරය, අරටුව, එහෙම නැත්නම් පරමාර්ථය. ජීවිතයේ නොඑක් පරමාර්ථ ඒ අය ඉදිරිපත් කර ගන්නවා. සමහර කෙටි කාලීන ඒවා. කොහොම හරි හොඳින් හෝ නරකින් හරි හැකිතාක් ප්‍රමාණයක් ධනය රැස් කරගන්න. එහෙම නැත්නම් නොයෙකුත් ක්‍රමිකතා ඔස්සේ හරි ලොකු ලොකු නිලතල ලබා ගන්න. ওই විදිය පරමාර්ථ ඇති කරගන්නවා බොහෝ දෙනා ජීවිතයේ. නමුත් බුදු පියාණන් වහන්සේ මතු කළ දෙන සාර ධර්ම තමයි මේ ධර්මයේ දැක්වෙන්නේ සප්ත ආර්ය ධන. ආර්ය ධන හතක් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඊ හෝවා පැවිදි හෝ වේවා මේ ශාසනයේ කෙනෙකුට ආඩම්බරයෙන් එහෙම නැත්නම් ආඩම්බර වීම කෙසේ වෙතත් Tamanට සැනසෙන්න පුළුවන් වටිනා ධන හත සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං චාගෝච පඤ්ඤාවේ සත්තමං ධනං කියලා විදිහට ප්‍රකාශ කරලා තිබෙනවා පළවෙනි ධනය තමයි ශ්‍රද්ධාව මේ ශ්‍රද්ධා ධනෙ නැත්නම් මේ ශාසනික ගමන යන්න බෑ ශ්‍රද්ධාව කියන එක මේ හදවතත් ආශ්‍රය කරගෙන තිබෙන දෙයක් අපි කොයිතරම් පඬිතෙයින් වුණත් මේ හදවත අමතක කරන්න බෑ සමහර කෙනෙක් බුද්ධිවාදී අනුව කල්පනා කරලා ඒ නොයෙකුත් තර්ක විතර්කවලම ගැලිලා සත්‍යය සොයන්න පෙළඹෙනවා. නමුත් බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාම බුදු බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරලා තිබෙනවා. තුන් ලෝකාග්‍ර මේ විදිහේ මේ සියලු දතයුතු සියල්ල දත් කෙනෙක් මම කියලා. එතකොට උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න බැරි නම් කෙනෙකුට ඒක බරපතල අඩුපාඩුවක්. ශ්‍රද්ධාව පිහිටිය යුතු තැන ශ්‍රද්ධාව පිහිටවන්න බැරි නම් ඒක ලොකු අඩුපාඩුවක්. ඒ වගේම අනිත් පැත්තට දක්වලා තිබෙනවා මේ ශාසනික හැම කටයුත්තකටම මූලික වෙන දෙයක් තමයි ශ්‍රද්ධාව. ඒකට අර දක්වපු උපමාව තමයි ඇතිකුගේ හොඬ වැල. ඇතාගේ හොඬ වැලෙන් බරපතල වැඩ කරන්නත් පුළුවන්, සියුම් වැඩ කරන්නත් පුළුවන්. හොඬ වැලේ අගින්. අන්න මේ විදිහට ප්‍රධාන අවයවයත් හොඬ වැලයි. ඒ වගේ මේ මේ ශාසනික ගුණධර්ම අතරින් ශ්‍රද්ධාව ප්‍රධානයි. තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධාව බුදු පියාණන් වහන්සේගේ ඒ සම්බෝධිය පිළිබඳවත් ධර්මයේ නෛර්යානිකත්වයේ නෛර්යානිකත්වය කියලා කියන්නේ යම් කාරණයක් සඳහා මේ ධර්මයේ දේශනා කරලා තිබෙනවා නම් ඒක ප්‍රතිපදාවට ප්‍රතිපත්තියට නැඟුවාම ඒක ඉෂ්ට වෙනවා ඒක හරියනවා ඊළඟට සංඝයා වහන්සේලා ආස්ථාරි පුද්ගල මහා සංඝරත්නය හරියට අර මේ ප්‍රතිපත්ති මාර්ගයේ පහන් කණු අටක් වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා මේ නිර්වාණ තත්වයට පැමිණෙන්න පුළුවන් කියන එක පෙන්눔 කරන පිරිසක් ඒක නිසා තමයි බුද්ධ ධර්ම සංඝ ත්‍රිවිධ රත්නය හැටියට අපි සලකන්නේ ඒ තුන් රුවන් කෙරෙහි ශ්‍රද්ධාව. ඊළඟට ඒ ශ්‍රද්ධාවේ ශක්තිය අනුවම තමයි ඊළඟට කෙනෙක් ඒ මාර්ගයේ යන්න තබන පළමුවෙනි පියවර හැටියට ශීලයට ශීලය කියන ප්‍රතිපත්තියට බහින්නේ. අර කලින් සඳහන් කළ ආකාරයට සාමාන්‍ය අපි අපි මිනිස්සෙයින් හැටියට සැලකුවත් දැන් විශේෂයෙන්ම මේ කාලේ බාහිර පෙනුමෙන් මිනිස්සෙයින් උනත් හරියටම මිනිස්සෙක්ද කියලා අඳුනගන්න අමාරුයි. මොකද අතීතයේ පඬිවරුන් කියාපු එක වඩාත් සත්‍ය වෙන දෙයක්. මනුෂ්‍ය රූපේන මෘගාශ්චරන්ති කියලා අතීතයේ පඬිවරුන් කියලා තිබෙනවා. ඒ වගේම මනුෂ්‍ය රූපයෙන් මෘගයන් හැසිරෙන්නේ. ඊටත් වැඩිය සමහර විට යක්ෂයන්, പ്രേතයන් ආදී ඒ தත්ත්ව ඇතුළත බලනකොට ඒ தත්වයට අන්න එතරම් පරිහානියකට ලක් වෙලා තිබෙනවා. ඒකට මේකේ අඩුපාඩුව මූලික අඩුපාඩුව තමයි ශීලය. කය වචනේ හරියට හික්මවා නොගත්ත නිසා මේ අය භයානක අන්දමින් තිරිසන් ලෝකයට ලං වෙලා තිබෙනවා. යක්ෂ, പ്രേත ආදී தත්වයට ලං වෙලා තිබෙනවා. ඒක නිසා ඉතින් සද්ධා ධනෙ ඇති කරගත්තා ඊළඟට සීලයට. ඊළඟට ඒ සීලයත් එක්කම යන එකක් තමයි මේ සීලය රකින්න කෙනාට අර කියාපු හිරියොතප් කියලා කියන කියලා කියන්නේ පව් පිළිබඳව ලැජ්ජාවක් ඇති කරගන්නවා. මේවා කරොත් මේවා හිරිකිතයක් වගේ ලැජ්ජාවක් ඇති කරගන්නවා. ඒවට හිත ඇකිලෙන ස්වභාවයයි. ඊළඟට ඔත්තප්ප කියලා කියන්නේ පවෙහි ඇති විපාක පක්ෂය ගැන හිතලා බයක් ඇති කරගන්නවා. සාමාන්‍ය ලෝකයා හිතන්නේ මම බය නැහැ කියලා කියනවා නිර්භය කියලා කියනකොට ඒක ලොකු හපංකමක් කියලා. ලැජ්ජ නැtei කියනකොට ඒක හපංකමක් කියලා මේ සමාජයේ තියෙන කතන්දර දන්නවනේ. ලැජ්ජ නැති මිනිහක් බොහොම ලොකු එක්කෙනෙක් හැටියට සැලකන සමාජයක් තියෙනවනේ. නමුත් මෙතන කියන්නේ දැන් අර නිගන්ටයිනොත් ඒ ලැජ්ජ නැතිකම නිසා ඒ හපංකමක් හැටියට ඒක තුලින් තමයි අර සිටුවරුන්ගේ ප්‍රසාදය ඇති කරගත්තේ මුලදී. නමුත් ශීලය රකින්න පුද්ගලයාට මේ කියාපු හිරියොතප් කියන ගුණ ඒවා දේව ධර්ම හැටියට දක්වනවා. සුදු ධර්ම හැටියට දැක්වෙනවා වටිනා දේවල් හැටියට ඒක තුලින් තමයි සමාජයක සමාජ ජීවිතයක ආරක්ෂාවක් කෙනෙකුට ලැබෙන්නේ ජීවත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ පිරිසන් තත්වයක් සමාජයේ උද්ගත නොවන්නේ. ඉතින් පිරියොත්ප්පියන් ධන ඒවා ඇති වෙන ප්‍රමාණයට ඒක Tamanටත් ධනයක් වෙනවා. Taman නිවනට ලං වෙනවා. ඊළඟට ඒ වගේම දෙයක් තමයි සුත කියලා කියන්නේ ධර්මඥානයයි. කනින් අහලා හෝ පොතින් කියවලා හෝ ධර්මය පිළිබඳ අවබෝධයක්. මේ හැම එකක්ම Taman දන්නවයි. මේක ස්වයම්භූ ඥාණයෙන් ඉබෙන් පහළ වුණයි කියලා හිතාගෙන ඉන්නවනම් ඒ තැනත්තා සමහර විට මුළු ජීවිත කාලයම අන්ද ඒ මිත්‍යා දෘෂ්ටියෙන් ඇස් අරින්නවත් කැමති නැහැ. අන්න ඒ බඳු අයත් ඉන්නවා සමාජයේ. ඉතින් බුදු කෙනෙක් උපන්නා කියලා කියනකොට බොහෝ දෙනෙකුට එතනම තියෙනවා ඒක තුලින්ම විශාල ශ්‍රද්ධාවක් තුලින්ම උන්වහන්සේ කරා යන්න පෙළඹෙනවා උන්වහන්සේගෙන් ධර්මය පෙළඹෙනවා උන්වහන්සේ නැති වෙනකොට උන්වහන්සේගේ ශ්‍රාවකින් වහන්සේලා කොයි ආකාරයෙන් නමුත් දැන් මේ කාලේ පවා එතන විට බටහිර රටක පවා ඒ බුද්ධ ධර්මයේ පොතපතේ කොයිතරම් අඩුපාඩුකම් තිබුණත් ඒ යම්කිසි නුවණැත්තට වැටහෙන ගැඹුරු ධර්ම කොටාසියක් දැකලා සම්පූර්ණ ජීවිත පරිවර්තනයක් වෙන්න පුළුවන්. ඒ විදියයි බුද්ධ වචනය කියලා කියන එක. ඒක පොත් ගණන් නැතත් සමහර විට කෙනෙකුට හිතට කාවදින පොඩි වාක්‍යයක් පොඩි ධර්මපදයක් වුණත් කෙනෙකුගේ ජීවිත පරිවර්තනයක් ඇති කරන්න තරම් ක්ෂමත් වෙනවා. මොකද ඒ අර බුද්ධ ශක්තියමයි එතන තිබෙන්නේ. ඒක නිසා ඒ සුත කියලා කියන්නේ ධර්මඥානය ඒකත් ඇති කරගන්න උත්සාහවත් වෙනෝනේ මේ කාලේ පින්නතුන් බොහෝ දේවල් අහන්න කැමතියි. ඇත්ත වශයෙන්ම ඒ ගිහි පින්නතුන් විනෝදකාමී අය මේ වැඩිපුර අහන්න දේවල් අපි අමුතුවෙන් කියන්න ඕනේ නෑ. නමුත් කල්පනා කරන්න ඕන Taman මේ කියාපු මේ බෞද්ධයින් හැටියට හොඳ ජීවිත ගත කළා මේ සංසාරයේ කෙටි කරගෙන හැකිතාක් ඉක්මනින් සසර දුක් කෙලවර කරන්න බලාපොරොත්තු වෙනවනම් ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒකත් ඒ කියවනවා වගේම ඥානවන්තව නුවණින් කල්පනා කරලා මේකේ සත්‍ය අසත්‍යතාව තේරුම් ගන්න පුළුවන් මට්ටමකින් මේ කටයුතු කරන්න ඕන. ඉතින් ඊළඟට ඒ වගේම දෙයක් තමයි ඡාග කියලා කියන්නේ. පරිත්‍යාගය කියන එකත් ධර්මයේ හඳුන්වනවා සාර ධර්මයක් ඒක වටිනා ධනයක් හැටියට. පරිත්‍යාගය ධනයක් කියලා කිව්වහම කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් කොහොමද මේක ධනයක් වෙන්නේ කියලා. දැන් දන් දීමෙනුත් පරිත්‍යාගයක් කෙරෙන්නේ. එතකොට දන් දුන්නාම Tamanට ඉතිරි වෙන්නේ ඇත්ත වශයෙන්ම මෙන්න මේ ඡාග ධනයයි. ටිකක් කල්පනා කරලා බලනකොට දැන් දන් දුන්නාම කෙනෙක් සමහර කෙනෙක් සැනසෙනවා දැන් මම දීපු ඥානෙට අනාගතයේ මට මේ මේ දේවල් ලැබෙනවා කියලා. ඒක හිතවිල්ල පමණයි. තාම ලැබුණේ නැහනේ. අනාගතයේ ලැබෙනවා නම්. නමුත් ඒ අවස්ථාවෙම දැන් දෙනවත් එක්කම Tamanට ලැබෙන ලාභය තමයි අර කියාපු පරිත්‍යාග ශක්තිය. අතහැරීමේ ශක්තිය. ඒක ධානයක් හැටියට දක්වනවා. මොකද එදිනදා ජීවිතේ පවා අතහැරීමේ ශක්තිය නැති කෙනා බොහෝ විට විපතටපත් වෙනවා. ඒක නිදසුනක් හැටියට කියනනම් තම තමන්ගේ බලාපොරොත්තු නැති අවස්ථාවල තමන්ට බරපතල ආපදාවක් එහෙම නැත්නම් පාඩුවක් සිද්ධ වුණාම ගෙවල් දොරවල් ගිනි ගත්තාම තමන්ගේ ධනය විනාශ වුණාම ඇතම් කෙනෙක් වසබොනවා ඇතම් කෙනෙක් ඒක අහලා හදවත පැලිලා මිය යනවා ඒ විදිහේ දේවල් වෙන්නේ අන්න අර ත්‍යාග ධනය තමන් රැස් කරගත්තේ නැති නිසා කොයිතරම් ධන නිධානවල් බැංකුව වල තැන්පත් වුණත් ත්‍යාග ධනය චිත්තසංතානයේ තැන්පත් වෙලා නැත්නම් අතහරින්න මේක ඒ නැති වුණ එක වඩා හොඳයි කියලාවත් හිත හදාගන්න. හිත හදාගන්න හැකියාවක් නැත්නම් ඒත නැත්තා විපතටපත් වෙනවා. ඒක අර ධනයක් නෙවෙයි ඒක. අන්න ඒක නිසා තමයි මේ ශාසනික චාර ධර්ම වශයෙන් බලනකොට මේ ත්‍යාග ගුණය ඒක දිනු කරගත යුත්තක් තම තමන්ගේ මට්ටමින් දන් දීමෙන් දුගී මගී යාචකාදීන්ට ඒ අවස්ථාවල නැති බැරි අයට තම තමන්ගේ මට්ටමින් දීමෙන් ඒ අතහැරීම පුරුදු කර ගන්න ඕන. මොකද අවසාන වශයෙන් අපිට මේ සියල්ලම අතහරින්න සිද්ධ වෙනවා මේ සංසාරයෙන් මිදීමට නම්. පංචස්කන්ධය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා අපි මේ හිතින් අල්ලගෙන ඉන්න හැම දෙයක්ම අතහරින්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඊට කලින් අර කියාපු Taman සතු බාහිර වස්තු බුද්ධ ප්‍රඥානන් වහන්සේ පවා බෝධිසත්වාවදී දාන පාරමිතාවෙන් පටන් ගත්තේ අතහැරීම ඊළඟට ක්‍රමක්‍රමයෙන් ඊනාට දේවල් ඇතහැරියා වගේ ඊළඟට Taman ප්‍රියමනාප ක්‍රියා කයින් වචනෙන් කරන ක්‍රියා බොරු කියන්න කැමති කේලම් කියන්න කැමති ඒවත් අතහරිනවා ওই විදිහට අතහැරීමෙන් යන ගමන තමයි අන්තිමට ඊළඟට භාවනාවටත් බහිනවා භාවනාව සඳහා විශේෂ අතහැරීම් රාශියක් කරන්න සිද්ධ වෙනවා සමහර විට ගිහි ජීවිතයත් අත්හැරලා පැවිදි ජීවිතයටත් බහින්න වෙනවා. වනාන්තරගත වෙන්නත් සිද්ධ වෙන සමාජයට අවස්ථානුකූලව. කොයි ආකාරයෙන් නමුත් ඒ අතහැරීමට සූදානම් වෙන්න ඕන. ඒ අතහැරීම අතහරින්නේ නැතුව මේකත් අල්ලගෙනම යන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මුලාවක්. ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද ඒ පරිත්‍යාගය අතහැරීම ළඟ තමයි ප්‍රඥාව තිබෙන්නේ. අතහැරීම ශක්තිය තුල. ඒක තමයි අවසාන වශයෙන් දක්වන්නේ පඤ්ඤාවේ සත්‍යමං ධනං. ප්‍රඥාව තමයි අවසාන ධනෙ. එතකොට කල්පනා කරන්න ඕන කොයිතරම් ධන සම්භාර රැස් වුණත් අපේ සිත අඥානකමින් වැහිලා තිබෙනවා නම් මෝහ අන්ධකාරයෙන් වැහිලා තිබෙනවා නම් ඒ තැනත්තා මේ ජීවිතයෙන් ප්‍රයෝජනෙ ගත්තේ නැහැ. තුනුරුවන්ට ලං වෙලා මේ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කළා අර කියාපු විදියට සද්ධාවෙන් ආරම්භ කරලා මේ කියාපු සාර ධර්ම සමූහය ලං කරගෙන අවසාන වශයෙන් විදර්ශනා ප්‍රඥාව ලබා ගත්තා නම් අන්නේ තැන තාරේ තත්ත්වය ලැබුණා. එතකොට ආර්ය ධන අපට ලබා ගන්න බෑ ආර්ය මාර්ගයේ ගමන් කරන්නේ නැතුව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නේ නැතුව ආර්ය ධනය ලබා ගන්න බෑ. මෙන්න මේ ආර්ය කියන වචනේම අපි කල්පනා කරන්න ඕනේ මේක වටිනා දෙයක් මේ ශාසනික ಗುಣධර්ම පිළිබඳව විශේෂ කරලා දක්වන්නේ. අනිකුත් ආගම් වලට වඩා වෙනස් කොට දක්වන්නේ මේ ආර්ය වචනේ. ආර්ය අනාර්ය වචන දෙක දක්වනවා. මෙතන මේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ ධර්මය තුලින් කෙනෙකුගේ ඇති වෙන සම්පූර්ණ පරිවර්තනය අවසානයේ අර ලෞකික தත්වයෙන් මුදලා ලෝකෝත්තර தත්වයටපත් වෙනවා. ලෝකෝත්තර தත්වය කියලා කියන්නේ මේ සංසාරයෙන් මිදීමේ ශක්තිය අපේ චිත්තසංතානෙ ඇති කිරීමයි. ඔය සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා කියන්නේ අන්නේ ඒ සිත නැවතත් අර සංසාරයට ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඒ දුක් වලට ගොදුරු නොවන තත්වයකටපත් කර ගැනීමයි. ඒ සඳහා උපකාර වෙනවා මෙන්න මේ කියාපු මේ සාර ධර්ම එහෙම නැත්නම් මේ සද්ධාදී ගුණ ධර්ම තමන්ගේ චිත්තසංතානෙ වගා දියුණු කර ගැනීම, වැඩි දියුණු කර ගැනීම. ඒ නිසා ඒ ගැන කල්පනාකාරී වෙන්න ඕනේ විශේෂයෙන්ම. එතකොට පොසොන් පෝය දවස කියලා අපි විශේෂයෙන්ම Taman කල්පනා කරගන්න ඕනේ මේ විශාල පිරිසක් මේ අවස්ථාවේ වටිනා ශීලය සමාදන් වෙලා සිටිනවා. ඒ එක් එක් ශික්ෂාපදයක ඇති අගේ කල්පනා කරන්න ඕනේ. ඒකයි ලොකුම සැනසීම. කලින් සඳහන් කළ ආකාරයට විරතිය වෙන්වීම ප්‍රාණඝාත අදින්නාදාන ආදී ඒ වැරදි ක්‍රියාවලින් වෙන්වීමට අදිෂ්ඨාන කරගත්තා. ඒ අදිෂ්ඨානය තමන්ගේ නුවණට දැමීම නිසා ඒවා කරන්න පෙළඹෙන අවස්ථාවල් වලින් ඉවත් වීමේ ශක්තිය ලැබෙනවා. ඒක ක්‍රමානුකූලව කරගත යුත්තක්. නිතිපතා පංචශීලය රැකීමත් ඊළඟට පොහොය අටසිල් රැකීමෙන් ක්‍රමක්‍රමයෙන් තව තවත් පුරුදු වෙනවා කාය වචන හික්මවා ගන්න. ඒ විදිහට ශීලය දියුණු කරගත්තු පුද්ගලයාට තමයි යම්කිසි සැනසිලි දායක අවස්ථාවක් විවේකයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. බොහෝ දෙනා භාවනාවට විවේකයක් නැහැ කියලා කියනවා. මේ විවේකය කියන එක රජයෙන් දෙන දෙයක්වත් එහෙම නැත්නම් ඔය ඉහිම් පිටින්ම කැලේකට ගිය පමණින් ලැබෙන දෙයක්වත් නෙවෙයි. මේක අවසාන වශයෙන් බලනවා නම් මේක චිත්ත විවේකයක්. එතකොට ඒ චිත්ත විවේකය ඇති කරගන්න පටන් ගන්න ඕනේ කය වචන හික්මවා ගැනීමෙන්ම. පසුතැවිලි ආදී නැතිව සිත යම් කිසි කමටහනක හසුරවන්න පුළුවන් තත්වයට සීල ආදී ගුණ ධර්ම දියුණු නම් අන්න ඒ තැනැත්තා ඒ පමණකිනුත් යම් කිසි විවේකයක් ලබනවා. ඊළඟට සිත තැන්පත් කර ගැනීම තමයි මේ සිත තුල තිබෙනවා ලෝකය පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කර ගැනීමේ ශක්තිය. බුදු කෙනෙක් කරන්න බැරි දෙයක් නෙවෙයි කියන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල ප්‍රකාශ කරනවා මහණෙනි මම මේ අකුසල් අතාරින්නේ කියලා කියන්නේ අකුසල් අතාරින්න බැරි නම් මම මහණෙනි නුඹලට මේ අකුසල් අතාරින්න කියලා කියන්නේ නෑ. ඒක කරන්න පුළුවන් නිසායි මේ කියන්නේ කියලා ඒ විදිහට පෙරැත්ත කරමින් වගේ බුදු පියාණන් වහන්සේත් වදාලා. ඉතින් මේ විදිහට අපේ චිත්තසංතානයේ තිබෙනවා මේ ලෝකයේ පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කර ගැනීමේ ශක්තිය. නමුත් ඒක ආවරණය වෙලා තිබෙන්නේ අර කියාපු කෙලෙස් වලින්. සංසාරයේ දීර්ඝ කාලයක් පුරුදු කරගෙන තිබෙන කෙලෙස් වලින්. ඒවා කය වචනය පිළිබඳව ආපු පුරුදු රාශියක් තිබෙනවා. හිතවිලි පිළිබඳව මේ හැම එකක්ම ක්‍රමක්‍රමයෙන් කඩන්න සිද්ධ වෙනවා. මලකඩ අරින්න වගේ. ඉතින් එක මට්ටමකින් ඒ සීල මට්ටමකින් එක මලකඩ ගොඩක් ඉවත් කරනවා. ඊළඟට සමාධිය කියලා කියන්නේ සිත තැන්පත් කරගන්නවා. යම්කිසි කුසල් අරමුණක මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්. සුවපත් වේවා කියන අදහස එහෙම නැත්නම් බුද්ධානුස්සතිය භගවා අරහං ආදී වචනයක් ඒක යම්කිසි කර්මස්ථානයක දීර්ඝ කාලයක් වෙන හිතවිලට ඉඩ නොදී ඒකේ හිත පවත්වා ගැනීමයි. මොකද හිතේ ස්වභාවයම විතර්ක අල්ලාල්ල යනවා. ඒක තුලින් සිතේ ශක්තිය හීන වෙනවා. පැතිරලා තිබෙන ජලාශයක වතුරේ ශක්තිය බලන්න බෑ. වතුරේ තියෙන බලවේගය බලන්න බෑ. ඒවා එක්තෙන් කරලා නල මගින් හසුරුවනකොට තමයි ඔන්න තේරෙන්නේ මේ ජලයේ විශාල බලවේගයක් තිබෙනවා කියලා. අන්න ඒ වගේ මේ සිතිවිලි වල සිතෙත් තිබෙනවා සිතිවිලි වලට ඒ අතට මේ අතට දුවන ස්වභාවය අතහැරලා එක අරමුණක එක කුසල් අරමුණක රඳවා ගැනීම. ඒකට කුඩා කාලේ ඉඳලම යම්කිසි අභ්‍යාසයක් කළ යුතුව තිබෙනවා. කාටත් පහසුයි මේ සමාජයේ තත්ත්වයට අනුව හිතලා සුවපත් වේවා කියන එක වචනය. ඒක නිතර Tamanට ඇහෙන නෑහෙන ප්‍රමාණයෙන් කියලා හිතට පුරුදු කරගන්නවා. ඒකේ හැකිතාක් කාලයක් තුල ඒක ජීවත් වෙන්න බලනවා. ඒ වගේම ඒ ද්වේෂයට උපකාර වෙන නොයෙකුත් දේවල් සමාජයේ පැන නගිනකොට මේක හිතට නගා ගන්නවා. ওই විදිහට ඒකෙන් ලොකු සැනසීමක් ලබනවා. ක්‍රමක්‍රමෙන් මේ විදිහට හිත තැන්පත් කරගත්තාම ඔන්න ඒකම මේ ලෝකේ යථා තත්ත්වය ගැනත් අවදිමත් වෙන්න උපකාර වෙනවා මේ මේ සමාධිය. ඊළඟට විදර්ශනා වශයෙන් සලකලා බලනවා නම් බුදු පියාණන් වහන්සේ දක්වන සතර සතිපට්ඨානය මේ කය පිළිබඳව වේදනාවන් පිළිබඳව, සිත පිළිබඳව, සිතට එන සිතිවිලි ආදී පිළිබඳව නිතර සැලකිලිමත්ව සිහියෙන් සිටීමෙන් ඒවා යථා තත්ත්වය අවබෝධ කරගන්න හැකියාවක් ලැබෙනවා. ওই විදිහට මේ විදර්ශනා අවශ්‍යනොත් බුදු පියාණන් වහන්සේ අවසාන වශයෙන් දක්වනවා මේ මුළු මහත් සංසාරයේම දුකක්. මෙතන ගන්න දෙයක් නැහැ කියලායි බුදු ඇසට පෙනින්නේ. අනිකුත් හැම ශාස්ත්‍රවරුන්ම මේකේ කොටසක් ඉවත් කරලා මේ ටික හොඳයි කියලා කිව්වා. මේ සසර පැවැත්මේ නියම දුක් ස්වභාවය ඒ අය අවබෝධ කරගත්තේ නැහැ. බුදු පියාණන් වහන්සේ විතරයි ප්‍රකාශ කළේ නියම විසඳුමක් දෙව්ලොවවත් බ්‍රහ්ම ලෝකවත් කොතනකවත් නැහැ. කරන්න තිබෙන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සියලු දුක්ඛ ස්කන්ධය කෙලවර කරන්නම් අපිට නැවත ඉපදීම කියලා කියන නැවත නැවත ඉපදීම මෙන්න මේක නැති කර ගන්න ඕන මේක නැති කර ගන්න නම් නැවත ඉපදීමට ඇති ආසාව නැති කර ගන්න ඕන මොකද තණ්හාව ඇතිතාක් තමයි අපි හැම දෙයක්ම පතන්නේ ලබන්නේ ලබා ගන්න උත්සාහ කරන්නේ. එතකොට තණ්හාව මේකේ ආදීනව තේරුම් ගන්න ඕන. නැවත භවයක් පතන්න පතන්න ලැබෙනවා. එතකොට ඒ ඒ පැතීම නැති කර ගැනීමට උපකාර වෙනවා මේ ජීවිතයේ යථා ස්වභාවය ගැන නුවණින් කල්පනා කරලා ශාරීරියේ යථා ස්වභාවය ගැන නුවණින් කල්පනා කරලා හිතේ ඇති කරගන්න කලකිරීම. මේ කලකිරීම කියන වචනෙට බොහෝ දෙනා බයයි විශේෂයෙන්ම ගිහි පින්නතුන් බය වෙන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා නිබ්බිදා කියලා ඒ pāli වචනයක් එතන යොදනවා කලකිරීම. මේක තුලින් තමයි අවසානයේ මේ ප්‍රඥාවට ලං වෙන්නේ. මේ සසරින් සමුගන්න නම් මේ සසරේ ඇති ඒ දුක්සහිත ස්වභාවය තම තමන් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඉතින් බොහෝ දෙනාට අර තමන් හිතවත් අය නැති වුනහම තවත් ආපදාදිය අලාභාදිය ඇති වුනහම පමණයි ලෙඩ දුක් ඇති වුනහම පමණයි මේක දුකක් හැටියට තේරෙන්නේ. ඒක නිසා මේවට පැලැස්තර දාලා කොහොම කොහොම හරි කරලා ප්‍රතිසංස්කරණය කළා මේක සංසාරේ දිගට ගෙන යාමයි උත්සාහ කරන්නේ. ඒක නිසාමයි බුදු පියාණන් වහන්සේ ඔය දැන් දක්වන්නේ මේ හැම එකක්ම මේ යම්තාක් දුක් ඇති වෙනවා නම් හැම එකක්ම සංස්කාරයන් නිසා ඇති වෙනවා කියලා. ලෝකයා කරන්නේ සකස් කර කර සකස් කර කර මේකෙම රැඳී ඉන්න බලනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙන්න මේ සකස් කිරීමම සංසිඳවලා. ඒ සංසිඳීම් සුවය අවසාන ඉලක්කය හැටියටයි බුදු පියාණන් වහන්සේලා ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක තමයි සංඛාර කියලා ඔය ධර්මයේ දක්වන වචනය මේ සංසාරේ කර්ම මවන ස්වභාවයක් අපේ සිත් තුළ තිබෙනවා. අර කියාපු ලෝභය, ද්වේෂය, මෝහය අනුව සිතින් කයින් වචනෙන් නොයෙකුත් කර්ම රැස් කරනවා. ඒ කර්ම වේගයන් තුලින් අපට නැවත නැවත උත්පත්ති ලබා දෙනවා, වින්දන ලබා දෙනවා. ඉතින් අවසානයේදී බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ මේ විදියට ගිහිල්ලා කවදාවත් කොයිතරම් කොයිතරම් පින් කළත් සදාකාලික දිව්‍ය ලෝකේවත් බ්‍රහ්ම ලෝකේවත් සැප විඳින්න බෑ. ඒවා පින් ඉවරුණ හැටිය නැවතත් ඒ අපාය ආදී තැන් වලට යනවා. අන්න ඒ විදිහේ අවදානම් තත්වයක් සංසාරේ පවතින නිසා බුදු පියාණන් වහන්සේ මේකට දෙන විසඳුම මුළු මහත් සංසාර දුක්ඛයම කෙලවර කරන තත්වයකට සිත ගෙනීමයි. ඒ කියන්නේ තණ්හාව. මේ තණ්හාව නිසානම් මේ දුක් ඇති වෙන්නේ. තණ්හාවේ ආදීනව තේරුම් අරගෙන මේ පිපාසය, මේ ආසාවන් සංසිඳුවා ගන්න ඕන. ඒකට උපකාර වෙනවා අර කියාපු භාවනාව ක්‍රමක්‍රමයෙන් බාහිර වස්තු අතහරිනවා ඊළඟට සිත අල්ලන දේවල් තිබෙනවා තව නොයෙකුත් දේවල් බාහිර වස්තු අතහැරී පමණින් තමන්ගේ හිත මිදෙන්නේ නැහැ ඒවා පිළිබඳ සිතවිලි මවනවා සංකල්ප මවනවා ඒ හැම එකක්ම ක්‍රමක්‍රමයෙන් සමනය කරලා අවසානයේ අර විදර්ශනා ප්‍රඥා වශයෙන් දකිනවා මේ හැම එකක්ම ඇති වෙනවා නැති වෙනවා කියන එක ඒක තම තමන්ගේ මට්ටමින් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන මේ ශාරීරියේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ක්‍රියාව පැවැත්වීම ආහාර පාන ගැනීම මේ හැම දෙයක්ම දවස පුරා කරන හැම එකක් තුළම තිබෙන්නේ අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඇතිවීම නැතිවීම කියන දෙකයි. ඇතිවීම නැතිවීම කියන දෙක තුලින් බුදු පියාණන් වහන්සේ දක්වපු අනිත්‍යතා ධර්මයේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඉතින් ඒක යම්කිසි අවස්ථාවක ගැඹුරින් මෝරලා ගියාම තමයි පේන්නේ මේක මහා භයානක තත්ත්වයක්. මේක හරියට එහින් පිටින්ම අර ගිනිගත්තු යකඩ තලියක් උඩ නටන නැටුමක් වගේ මේක. ඈතින් බලන් ඉන්නකොට අපි හිතමු දැන් සමහර විට ඔය විදේශිකයන් එහෙම කැමති මේ කාලේ ඒ රටවල් වල නාට්‍ය සංදර්ශන එහෙම දක්ින්න යම්කිසි රත් වෙච්ච යකඩ තහඩුවක් උඩ කවුරුවත් හිටෙව්වොත් හොඳට අන්දවලා එහෙම ඈතින් පෙනෙවි මේක නටනවයි කියලා. අන්න ඒ නැටිල්ලක් වගේ මේක හරියට අර රස්නේ නිසායි ඒ අතපය එහෙම කරන්නේ. නමුත් මේක ලෝකයාට පේන්නේ නැටිල්ලක් වගේ. මේ අපි කරන මේ හැම නැටිල්ලක්ම ඒ වගේ කියලා හිතා ගන්න ඕන. ඔය නාට්‍ය සංදර්ශන කියලා තියෙන එකත් ඒක නිකත් කල්පනා කරලා බැලුවාම අර විදියට දැඟලීමක් වගේ උමතු වෙලා ඒක තමයි කියන්නේ බුදු පියාණන් වහන්සේ ගැඹුරින් දක්වන කියමනක් මේ කාලේ කලාත්මක අයට ඒ තරම් ප්‍රිය නොවෙන්න පුළුවන් උම්මත්තක මිදම් බික්කවේ නැච්චන් ගීතය කියන එක ඇඬීමක් වගේය නැටීම කියන එක උමතු වෙලා උමතු වීමක් වගේ කියලා. ඉතින් ওই විදිහට බුදු පියාණන් වහන්සේ දක්වනවා මොකද මේක ගැඹුරින් කල්පනා කරන කෙනාට විදර්ශනා වශයෙන් මේවා දිනු කරන කෙනාට පේනවා ලෝකයේ හැම ඒ කටයුත්තක්ම චලන ගොඩක් චලන රාශියක් පමණයි. මේක පිළිබඳව ඇතිවෙන ආස්වාදය අනුව අපි මේකට නැට්ටීමක් කියලා කියනවා. අතන තියෙන දැඟලීමක්. අර රත් වෙච්ච එක නිසා දඟලනවා. ඒ දැඟලුම ඈතට පේන්නේ සමහර විට ඒකේ ඕනනම් කැමරාවකට චිත්‍රගත කරන්නත් පුළුවන්. ඒක නැටීමක් වගේ පේන්නේ. ඉතින් අන්න ඒ විදිහේ තත්වයක් තිබෙන්නේ. මේක මේ විදිහේ අවබෝධයක් ලෝකයාට නොකියුවත් තම තමන්ට අවබෝධ වෙනවා මේ එක එක මට්ටමින් මේක තුලින් තමයි සංසාර පැවැත්මේ ඇති භයානකත්වයේ වැටහින්නේ. ඒක අනුව අර හිත ඇතුළත තිබෙන තණ්හාව ක්‍රමක්‍රමයෙන් ගෙවිලා යනවා. මේ ගින්දරට දර දාලා කොච්චරවත් ඒ කොච්චර දර දැම්මත් ගින්දර සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒක තව තවත් වැඩි වෙනවා වගේ, පිරුරු දානවා වගේ. ඒ වගේ මේ සංසාර පැවැත්ම බොහෝ දෙනා තණ්හාව සංසිඳුවන්න කියලා මේ ජීවිතේ හැකිතාක් ධනය උපයාගෙන නිලතල විභාග පාස් කරලා එහෙම එකකින්ම නමුත් තෘප්තියක් නැහැ. ඒවා කළ බලනකොට තව ටිකක් ඕන, තව ටිකක් ඕන. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ මුළු මහත් ලෝකයේම හැමතිස්සෙම මොකද්ද අඩුවක් තියෙන ලෝකේ ඌනෝ ලෝකෝ ලෝකේ මොකද්ද අඩුවක් තියෙනවා පිරෙන්නේ නැහැ ඒ වගේම අතිත්තෝ තෘප්තියකටපත් වෙන්නේ නැහැ තණ්හාවට දාසයෙක් ලෝකයේ ඉන්නේ ඔක්කොම තණ්හා දාසයෝ ඉතින් ඒක නිසා ඒ තණ්හා తত্ত্বය සංසිඳුවා ගැනීමට ඉස්සෙල්ලාම සුළු මට්ටමකින් අර තමන්ට සන්තක වස්තුව දෙනවා. ඔහොම ගිහිල්ලා අන්තිමට චිත්තසංතානයේ තියෙන අර කියාපු සියලුම කෙලෙස් ඉවත් කළා. අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන පංචස්කන්ධේනො මිදෙන්න පුළුවන් ශක්තියත් ඇති කරගන්නවා. අන්න ඒ විදිහේ ඒකයි මේ ශාසනය කියලා කියන්නේ මේ මුළු මහත් සංසාර ගමන කෙලවර කරලා උතුම් මහා මහණිවරින් සැනසෙන මාර්ගය බුදු පියාණන් වහන්සේ බුද්ධ ශාසනය නම් හඳුන්වලා දීලා තිබෙන්නේ. එතකොට මේ ශාසනය අපි ගෙනියන්න නම් මෙන්න මේ විදිහට සීලයෙන් ආරම්භ කළා සමාධියෙන් චිත දියුණු කරගෙන ප්‍රඥාවෙන් මුදුන්පත් කරගන්න ඕන අපේ ප්‍රාර්ථනා නිර්වාණ ප්‍රාර්ථනා. එතකොට අද දවසේ මේ හැම කෙනෙක්ම තම තමන්ගේ මට්ටමින් ශක්ති ප්‍රමාණයෙන් වටිනා ශීලයක් සමාදන් වෙලා මේ අවස්ථාවේ පැයක් පමණ ධර්ම ශ්‍රවණය කළා. මේ ධර්ම දේශනාව තුළින් තම තමන්ගේ චිත්තසංතානී අර කියාපු ඒ සාර ධර්ම පිළිබඳ යම්කිසි අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වුණා කියලා අපි හිතනවා. එදිනදා ජීවිතයේ යම්කිසි කිසිම අරුමුණක් නැතුව ගත කරන ජීවිත තුළින් තමයි මහා භයානක විපත්ති සිද්ධ වෙන්නේ. ජීවිත පරමාර්ථයක්, සාර ධර්ම ආදී ගැන අවබෝධයක් නැහැ. ඒකට මේ බෞද්ධ සාර ධර්ම තේරුම් අරගෙන මේ විදිහට බණ භාවනා කරලා තමනුත් හොඳ බෞද්ධයින් හැටියට මේ බුද්ධ ශාසන දීර්ඝ කාලයක් පවතින හැටියට මේ කටයුතු කරමින් ඒ වගේම Tamanගේ අර කියාපු සත්පුරුෂ ගුණය මතු කරගෙන පුණ්‍ය ශක්තිය මතු කරගෙන උපනිශ්‍රේ සම්පත්තිය මතු කරගෙන තම තමන් කරන භාවනා සාර්ථක කරගන්න සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ කරන ලද මේ කුසල් සම්භාරය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වශයෙන් කරගත්තු මේ අවස්ථාව ඇති කරගත්තු ඒ කුසල් චිත්ත සම්භාරයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේම මේ ශාසන ආරක්ෂක යම් දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයක් සිටිනවා නම් ඒ හැම දිනාත් අප විසින් මෙතෙක් රැස් කරගත්තු ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කරගත්තු කුසල් සම්භාරය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී අපටත් ශාසනයටත් මේ කටයුතු කරගෙන යාමට ආරක්ෂාව සලසත්වා එසේම මේ අපගේ මියගිය ඥාතීන් ඇතුළු අවීචයේ සිට අකනිටා දක්වා වූ යම් තාක් පින් කැමති නිවන් කැමති සත්වෙන් නැත්නම් ඒ හැම දෙනෙක්මත් මේ කුසල් අනුමෝදන් වී සියලු සංසාර දුකින් අත් මිදී උතුම් මමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇතුළු මේ ගාථා කියලා පින් පමුණවන්න එත්තාවතාචම් සම්පතං පුඤ්ඤ සම්පතං सभ्ये देवानुमोदन्तु शब्दसम्पत्तिसिद्धिया चित्तावता च म्हि सम्भृतं पुण्यसम्पदं सभ्ये सत्तानुमोदन्तु शब्दसम्पत्तिसिद्धिया सहता च म्हि सम्भृतं पुण्यसम्पदं देभूतानुमोदन्तु शब्दसम्पत्तिसिद्ध्या काषट्ठा च भूमट्ठा देवानागमन्धिका පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආපාදත්තා චුම්මත්තා දීවානාගාමං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආපාදත්තා චුම්මත්තා දීවානාගාමං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දුක්ඛපත්තා චුනින් දුක්ඛා භයපත්තා චුනින් භයා අපත්තා චනිස්සෝ කාන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය පාණපත්තියා සම්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චතරෝ ධම්මා වද්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිරුච අතෝ නිබාන සම්පatti නාතු සම්ජතෝ පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.